ලෝකේ පුරාම මේ වාමාංශික ව්‍යාපාරවල නායකයින්ගේ කතා හරි හරවත් හරබරයි ඒ වගේම ජනතාව තමන්ගේ මත සමහරව පිළි නොගත්තත් ඒවට ගරු කරනවා ඒ සෝමවංශ අමරසිංහ කියන කතා එක්ක මඩ කතාවක් එක්ක වාචාල කතාවක් මිනිහෙකුට අහන් ඉන්න පුළුවන් කතාවක් නෙමෙයි හරයක් නෙමෙයි ගැඹුරක් නෙමෙයි මොකක්වත් නෙමෙයි ඉතින්ලම කියන්න අවශ්‍යයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ හතර දෙනාගේ කල්ලි තුන් දෙනාගේ කල්ලි අරයාගේ කල්ලි කල්ලි නෑ අපි මේක ඇතුලේ කල්ලි ඇති කරන්න හදපු අයට ඉඩ තියලා නෑ ඒගොල්ලන්ව මේකෙන් අපි පන්නලා දිනවා පක්ෂයක් විදියට ජනතා විමුක්ති පෙරමුණ මම සම්බන්ධ කිව්වොත් දැන් අවුරුදු 5ක් මේගොල්ලෝ එක එක වෙලාවට එක එක කතා කියනවා හැබැයි එකක් කියන්නේ මම ප්‍රමාණ සම්ප්‍රදින් එක්ක හිටියෙත් නෑ වෙන මහත් ඉස්කාරී කාත් එක්ක හිටියෙත් නෑ මම හිටියේ දිගටම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඒ නිසා අදත් මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා ඒකත් මම මේක ඇතුළේ ඉන්න කාට් එක්ක වුණත් නෑ. මම ඉන්නේ ජනතාව විමුක්ති කරමුණත් එක්ක. ඒ නිසා ඔය කියන අවලාදකාරයන්ට ජනතාවම උත්තර දෙන්නේ. වගකීමක් නෑ. Tamanට දැන් කරන්න දෙයක් නෑ. අර මීතොට මුල්ල කුණු කන්ද වගේ කුණු කන්දක් දේශපාලනයේ විමල් දීපංශ මහත්තයා එකතු කරා. දැන් මෙයා ගිහින් ඒකට තව ලෝඩ් එකක් බාලා ඊට වඩා දෙයක් මෙතන නෑ.